ධර්මානුශාසනාව අද දෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයෙන්. අද දේශකයන්න් වහන්සේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද නීතලාවේ විනීත ස්වාමින්වයන්න් වහන්සේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දීවතා සම්නම් මුනි රාජස්ස තුනන්තු සග්ග මොක්ඛදං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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස මාතා පිට්ටි දරංජන්තුං කුලේ ජිත්තා පතායිනම් සන්නං සකිල සම්වාසං තේසුනි යක්ඛායිනම් මච්චේර විනයේ යුත්තං සච්ඡං කෝධාමි මුන්නරං තං වේදේවාතාවතිංසා ආහුචප්පුරිසෝති සද්ධාවන්ත කාර්මික පින්නත්නි මෙවත්තාවි අපි බෞද්ධ ජනතාව සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මත්‍රගණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා මාතෘකාවේ තබා ගත්තේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සක්ක සංයුත්තේ මාතෘකා කරගන්න ඉන්නේ. සක්ක සංයුත්තේ කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයා සම්බන්ධ දේශනා කළ දේශනා. එයින් මේ මාතෘකා කර සූත්‍රයේ කියන්නේ සප්තපද වීතිහාර සූත්‍රය. ඒ කියන්නේ කරුණ හතක් මුල් කරගෙන කරුණ හතක් සම්පූර්ණ කළ නිසා දේවත්වයටපත් වුණා. දේවත්වයෙන් ආර්ය බවටපත් වුණා. අන්න ඒ තරම් වටිනා ගුණාංග රාශියක් ප්‍රධාන කරුණු හතක් ඇතුළු දිනු කරගෙන තියෙනවා. මේවා පින්නැත්තේ මනුෂ්‍ය ආත්මයකදී මිනිස්යන් අතර තමයි රැස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ සෑම බෝසත් කෙනෙකුටම අදිමුත්‍තික කාලක්‍රියාව කියලා තියෙනවා. අදිමුත්‍තික කාලක්‍රියාව කියන්නේ තමන්ට ඕන කොමෙන් මිය යනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න කාලේ. මහ බෝසත්වරු පාරමී පුරාගෙන ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නවා. එතුමන්ලාට අදහස් වෙනවා මේ දිව්‍ය ලෝකෙ හිටියට පින්කම් කරන්න බෑනේ. දානයක් දෙන්න විදිහක් නැහැ. මගේ ශරීරයේ වෙහෙත මහන්ති කර දාඩිය මුගුරු කරලා අනුත්යත උපකාරයක් කරන්නේ නැහැ මේ දිව්‍යයන් අතර. එචා මේවා දිනු කරගන්න මිනිස්යන් අතට ගියාම මට බුදු බව සඳහා පාරමී පුරා ගන්න පුළුවන්. ඒ මහ බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකේ ඉන්න ගමන් ඔහොම හිතලා ඉතින් මං චුත වේවා මනුෂ්‍ය ලෝකේ උපදීවා කියලා අදිස්ථාන කරලා එහෙම එතකොට ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුෂ්‍ය ලෝකෙ උපදිනවා. පාරමී පුරා ගන්නට හොඳ වාසනාවන්ත අවස්ථාවක් ඇතුවා. මේ තේනවා පින්නැති මහබෝසතාණන් වහන්සේලාත් මිනිස්යන් අතරට පැමිණිලා ඔය පාරමී පුරා ගන්නට උත්සාහවත් වෙච්ච හැටි පෙන්වුම් කරනවා. එහෙමනම් අපිට කොච්චර මේක හැදිලා තියෙනවද? මිනිස්යන් අතර ජීවත් වෙනකොට මිනිස්යන්ට උදව් උපකාර කරලා අපේ ಗುಣ පුරා ගන්න තියෙනවා. ඒ ಗುಣ පුරා ගත්තාම අපිට මේ ජීවිතයෙන් බොහොම හොඳයි. මේ ජීවිතෙත් ඒවට ආන්සන්ත ඵලයක් ගෙන දෙනවා බුදුරජාණන් පෙන්වුම් කළා. ඊළඟ ජීවිතේ අපායට නොගෙහින් සුගති උප්පත්ති කරන්න පුළුවන්. ඊළඟ නිවන් පතාගෙන ඒ පරෝපකාරී ඉටු කරනකොට නිවන් දකින්නත් පුළුවන්කම තියෙනවා. පින්වත්නි මිනිස්යන් අතර තමයි හොඳට කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි මහබෝධානන් වහන්සේලා දෙවියන් අතරින් මිනිස්යන් අතට ඉපදිලා මේ ගුණ පුරා ගන්න. එහෙමනම් හිතෙන්ට බැරිද මේ ත්‍රිසං සතුන්ට උපකාර කළාම පිනක් නැද්ද කියලා? ඒ තීරණ පින් නැත්නම් ඒ කියන්නේ අපේ බෞද්ධ ජනතාව අබෞද්ධව පවා සතුන්ටත් උපකාර කරනවා. අසරණ සතුන් යම් යම් අවස්ථාවල විපත්ති කරදරටපත් වුණාම මිනිස්සු සතුන්ට උපකාර කරනවා. විශේෂයෙන් වේ වනේ ඉන්න සතුන්ට යම් යම් දේ හානි වෙනවා, අතපය කැඩෙනවා. යම් යම් කරදර වුණාම ඒවට සුදුසු වෛද්‍යවරු යොදලා පසුවෛද්‍යවරු ලවා වෙදකම් කරවන. ඒකත් බොහොම හොඳ දෙයක්. ඊළඟට සතුන්ට කැම දෙනවා අපි. සතුන්ට කැම දීම හොඳක් කියලා. ඒකත් හොඳයි පිනකුත් තියෙනවා. ඒ වුණාට පින් නැති මිනිස්යන්ට කරන උපකාරේ මිනිස්යාට දෙන දානෙට වඩා ත්‍රිසං සතර දුනට පිනක් ඇති වෙන්නේ. සාමාන්‍ය පිනක් තියෙන්නේ. ඊළඟට මිනිස්යන්ට කරන උපකාරය නිසා බොහෝ පින් සිද්ධ වෙනවා. ඊට වඩා මිනිස්යාගේ තවත් අපි දෙයක් සලකා ගන්නවා මේ සත්පුරුෂයා පන්තිල් දකින කෙනෙක් මේ අටසිල් සමාදන් වෙන කෙනෙක් මේ පින්නතා මෞඛ්‍යන් උපස්ථාන කරන්නේ නේද කොයි විදිහේ එකේ ගුණ සලකාගෙන අපි මිනිස්යාන්ට උපකාර කරනවා ඒකේ වඩාත් පින්කම් සිද්ධ වෙනවා හොඳ පිනක්වත්පත් වෙනවා ඔය විදිහේ මිනිස්යන් අතර ඉපදෙලා මිනිස්යන්ටම සේවාවක් කරලා දිව්‍ය ලෝකයේ උපන් සක්‍ර දේවේන්ද්‍රයා සම්බන්ධයි මේ සක්කපඤ්ඤ සූත්‍රයේ මේ සත්පද වීතිහාර සූත්‍රයෙන් පෙන්වුම් කරන්නේ. මේ සක්‍ර දේවේන්ද්‍රයා පෙර මග මානක වශයෙන් හිටියේ. මග මානක වශයෙන් ඉන්න කාලේ මොහු අම්මා තාත්තා පෝෂණය කරගෙන ඉන්න ගමන් හිතනවා මෙහෙම ඉඳලත් බෑ මම පරෝපකාරී කරන්න උපකාර කරන්න ඕනේ ලොකු ධනයක් නෑ තියෙන හැටියට. මෙයා කරන්නේ තමන්ගේ රැකී ආරක්ෂා කරගන්න ගම ඒ අතරින් අතර ආම් දරන් ගිහින පාරවල් හදනවා. මිනිස්සු යන්නේ පාරවල් හදලා ඒ ඇතින බාධක දේවල් ගල් කණු ආදී ඉවත් කරලා සමතලා කරනවා. යන්ටෙන්ට බැරි වතුර තලස්ථානවල ඒ දඬු පාරම් දානවා. මිනිස්යන්ට පිපාසය වෙනකොට පෙන්පාණය කලෙන් පෙන්තාලි පිහිට වෙනවා. බලන්න පින්නත් මිනිසුන්ට මිනිස් උපකාර කරන හැටි. දැන් බොහෝම සුද්ධ චේතනා මේවා කරන්න. මේ මග මානවක ඕවා කරගෙන යන අතර ඔයගේ මොඳ අදහස් ඇති තවත් එකතු වුණා. 30 දෙන්නේ මග මානවකත් එක 33 දෙනයි. මේ 33 දෙනාම එකතු වෙලා අර විදිහේ ගමේ හොඳ වැඩ ටිකක් කරගෙන ගියා. පාරවල් හදමින් ඒ දඬු පාරන් ධම්මෙන් ඔයදි මිනිස්සුන්ට උපකාර කරගෙන යනකොට ගමේ ගම්මුලා දෑනිය කිපීමක් ඇති වුණා. ඒ මිනිස්සයා අල්ලස් කරගෙන ජීවත් වෙන මිනිස්සෙක්. ඒ මිනිස්සයා හිතනවා මේ අය මෙහෙම වැඩ කරන කෙටියොත් රජුව පහදිනවා. මගේ රැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒ අයට උපකාර කරයි. ගම්මුලා දෑනිට නෑ රජුරවන්ට ගිහින් කේලමක් කියන එතන. මහරජා අපේ ගමට විනාශකාරී පිරිසක් ඇති වෙලා මේ විදිහේ ගමට කරදර කරන විනාශ කරනවා. මේ ගම්බුලාදයන් කියන ටිකක් සද්දෝ පිළිගන්වාන් ඒසා රාජපුරුෂෝ ඒ වෙලාව මේ මගමානෝක ඇතුළු ඒත්‍ය තුන් දෙනාම අල්ලගෙන ගියා. සද්දුරුත් මේ විමසන්නේ නැහැ. විමසුවේ නැහැ කාරණා ඇහුවේ නැහැ. මේ අය ඇතාලව පාගවන්න නියම කළා. ඇතා යන්නේ නැහැ. මේ අය නිදි කරවලා ඇතා මෙහෙව්වට යන්නේ නැහැ. ඒකම රජුරු කියන්නේ පැදුරු වාගේ දෙකින් වහලා යවන්න. ඇතාට පේන්නේ නැහැනේ. එහෙමත් යන්නේ නැහැ. පින්නත් මේ ත්‍රිසං සතර තියෙනවා නේම ගුණයක් වැටහිමක් තිබිලා තියෙනවා. සත්‍යම හිතන මහ පුදුම දෙයක් මෙතන මොකක් හරි ඇත්තක් වෙන තියෙන්න පුළුවන්. ඒ වැඩේ නවත්තලා මගමාන උත්කන්නව ලැහුව මොකද මේ? උඹලා පාගන්න මේ ඇතා ඉන්නේ නැත්තේයි. මහරජ අපි අපරාධකාරෝ නෙවෙයි. රටටවත් ගමටවත් උහාරත් වරදක් කරපු අයනේ මේගොල්ල කරපු වැඩ සේවාව ටික පින්නත් කියාගෙන ගියා. රජුරු හරි පැහැදුනානේ. මේ ගම්මුලා දැන් කියන අප මුලා කරා නේද? ඒගොල්ලන් සත්‍යයන් තේලා මේ 33 නාම උදාහරලා හොඳයි ඔබලා මේ විදිහ වැඩ කරන්ට ගමට. බොහොම හොඳයි කියලා ඇතක් දුන්නා. වැඩ කරගන්න ගමම් බිම යන්න මේ වාහනයක් වශයෙන් මෙන් ඇතා දෙනවා. දැන් පින්නත් ඒගොල්ලෝ ලබාගෙන වඩාත් හොඳට ඒ සේවාව කරගෙන ගියා. ඒක උපරිම ආකාරයෙන් දිනු කරගෙන යනකොට මෙයාට හිතෙනවා විශ්‍රාමශාලාවක් හදන්න ඕනේ. 33 දෙනා එකතු වෙලා සාකච්ඡා කරගෙන විශාල විශ්‍රාමශාලාවක්. කාමර 33ක් මේ 33 දෙනාගේ නමින් කාමර 33යි ශාලාව විශ්‍රාමශාලාව වටා ගස් හදලා මෙවන තියෙන්න හොඳට හදලා ඒ ගස්කට නෑලි පුවරු අතුරුලා මිනිස්යන්ට විවේක වෙන්න හොඳ පරිසරයක් ලැබුණා නාන්ට ওই පහසුකම් ඇති විශ්‍රාමතාලාවක් ලැබුණා ඉතින් මේ නියමයක් කරගත්තා යම් කිසි කෙනෙක් ගමන් යන ගමන් යම් කිසි කෙනෙක්ගේ කාමරයක නැවතුණොත් ඒ කාමරේ හැදුව තැනත්තා ඔහු යනකම් කැම දෙන්නත් ඕන. මේ ටිකක් කරනවා. පින්නත් බලන්න මිනිස්සු මෙයා බුදුබණ අහලා නෙවෙයි. සාමාන්‍ය ජීවිතයේදී හොඳ වැඩ කරන්න ඕනේ කියලා අදහස් ආත්මය කරන හැටි. ඉතින් එහෙම කරගෙන යනකොට මේගොල්ලත් ක්‍රමයෙන් වයෝවෘද්ධත්වයට ගිහිල්ලා මරණාසන්නටපත් වෙලා තුන් දෙනාම කලුරිය කළා. ප්‍රධාන කෙනා කවුද මගමානෝක දෙවියන් අතර මහේචාක්‍ය සත්‍ය දේවේන්ද්‍රය වශයෙන් උප්පත්ති ලැබුවා. අනිත් පිරිස තිස් දෙනාම ශක්‍රයාගේ පරිවාර පිරිස හැටියට දිවි ලෝකෙ උප්පත්ති ලැබුවා. ඉතින් මේ දැන් 33 දෙනාම දිවි ලෝකේ සම්පත් විඳිනවා. බලන්න පින්නත් මනුස්ස ලෝකේ ඉන්න කාලේ ටිකක් හොඳ වැඩ කරපුවම කොච්චර වාසනාවක්ද? එතන මේදී චක්‍රදේවේන්ද්‍ර ওই විදිහේ මනුස්ස ආත්මේ නියත් කල ජීවත් වෙලා ගමන සේවාවක් කරලා ඊළඟට දිව්‍ය ලෝකේ උප්පත්ති ලැබුවා. දෙවියන්ගේ ආවුස් බොහොමයි පින්නත් නේ. තවසිතා දෙවියන්ට තියෙනවා අපේ අවුරුදු වලින් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ආවුස් තියෙනවා. දිව්‍ය වර්ෂණං අවුරුදු 1000යි. ඉතින් මෙන්න මේ කියන දිව්‍ය අවුරුදු 1000ත් අපේ ආයුෂ 3 කෝටි 60 ලක්ෂයක් කියන ආයුෂ ප්‍රමාණය ගෙවි ගියා. කොහොම නමුත් දෙවියන්ට උනත් සදාකාලික ඉන්න බෑ. ඒ අවුරුද්දෙන් අවුරුද්ද කාලයේ ගෙවෙන්න ගෙවෙන්න ආයත් මරණයටපත් වෙන්න ඉන්නේ පින්නත්. ශාක්‍ර දේවයන්වත් ওই විදිහට තුන් කෝටි ලක්ෂයක් ඉඳලා මරණාතන් ලඟ වෙනවා. දෙවියන්ටත් මේ මරණය තියෙනවා. මරණ බාටපත් වෙනවා. දෙවියන්ට මරණේ ලං වෙනකොට පූර්ව නිවිති පහළ වෙනවා. සුඛීය දිවි විමානි ඉන්ට එපා වෙනවා. හිත අලවන්නේ නැහැ. ඒක. අනිත් එක පැලඳගත් දිව්‍ය මල් මාන පර වෙනවා. ඉතෙක් කීව පර උනේ නැහැ. මරණාසන්න කිට්ටුන පර වෙනවා. ඒකත් මරණයට ලං වෙච්ච පූර්ව නිමිත්තක් ඇති සලකනවා. දිව්‍ය සලු ආභරණ කවදාවත් ඒ ඇඳුම් කිලුට වෙන්නේ නැහැ දිව්‍ය ආභරණ. මේ මිනිස්යන් අපි ඇඳි පළඳන මේ තමයි කිලුට වෙන්නේ. නැවත නැවත මේ අලුත් වැඩියා කරන්න වෙන්නේ. ඒක හේතුව අපේ තමයි මේ දහඩිය තියෙන්නේ. දෙවියන්ට නැහෙනේ එහෙම දහඩිය ගන්න ශරීරය. ඒ නිසා මිනිස්යන් තමයි ඒවා නැවත නැවත අලුත් වැඩියා කරන්න වෙලා තියෙන්නේ. දෙවියන්ට එහෙම නැහැ. ඕපපාතිකව පහළ වෙනකොට තිබුණ ඇඳුම් නැවත නැවත ශේදීමක් පිළිදු කිරීමක් නැහැ අවසානයේ දක්වාමයි ඒ වුණාට මේ මරණාසන්නයේ කිට්ටු වෙනකොට ඒවා කිලුටු වෙනවා ඒ ලකුණෙන් දැනගන්නවා දැන් මරණාසන්නයේ කිට්ටුයි තව එකක් තමයි දිව්‍ය විමානයක් Tamanට අයිති විමානයක් නිවසක් තියෙනවා ඉතින් මේවා බොහොම සිත් අලවා හිටියා මරණාසන්නයේ වෙනකොට ඒවා ඉඳ හිතක් වෙන්නේ නැහැ ඒවා එපා වෙනවා. මෙන්න මේ පූර්ව නිමිති තමයි දෙවියන්ගේත් මරණයට ලං වෙනු තියෙන කාරණා. සක්‍රයාට පින්නත් අවුරුතුන් කෝට ලක්ෂයක් ඉඳලා ඔය ආකාර පෙරනිමිති පහළ වුණ මරණයට කිට්ටු වෙනවා. ඉතින් ඒ තරම් සම්පත්තති රජ කෙනෙක් කොහොමත් ඒවෙන් යන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ලොකු බයක් ඇති වුණා නම් මම මේ දිවි ලෝකෙන් චුත වෙන්න යන්නේ. ඒ කාරණේ ඒකාන්ත වෙනවා. වළක්වන්න බෑ. නැවත මේවා තහවුරු කරගන්නේ මේකෙම ඉන්නේ කොහොමද කියලා හිතනවා. මේ ආසා පින්නත් සක්‍ර දෙවියන්ට මතක් වුණා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වෙත කිව්ව පිහිටක් ලබන්න පුළුවන්. එනිසා මධ්‍යම රාත්‍රියේදී තවත් විශාල දිවි පිරිසක් සමග භාගතුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලා වැඩ සිටියා. උන්වහන්සේ වෙත පැමිණ මේ සක්‍රිය වන්දනා කරලා නාගතුන් වහන්සේට කියා සිට Tamanට වෙච්ච මේ භයානක අවස්ථාව මරණයට ලං වෙච්ච බව. එපමණක් නෙවෙයි කාරණා 14ක් 14ක් භාගතුන් වහන්සේ අහන්දී ඉන්න. උනාතින් අහලයි ඒවට භාගතුන් වහන්සේ ධාඩ දේශනාවක් කළා. දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය කියන්නේ ඒකයි. ඒ සූත්‍රය දේශනා කළ අවසන් වෙනකොට සක්කඩ වේන්දියා සෝවාන් මාර්ග බලඥ නිවන් අවබෝධ කරගත්තා. තවත් මේ පැමිණි දිවි පිරිස බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ග පිළිනිවන් ආબોධ කරගත්තා. ඉතින් අන්නේ විදිහේ නිවන්ටපත් වුණු සක්‍ර දෙවියන්ලා බොහොම සතුටු වෙනවානේ ස්වාමීන් වහන්සේ ළඟට ආපු නිසා. මට අද විශාල ලාභයක් මේ ධන ලාභයක් නෙවෙයි ධර්ම ලාභයක් වුණ ලැබුණා. ස්වාමීන් මම මෙතෙක් කල මේ සක්කාදිට්ඨිකේ නැ ආත්ම දෘෂ්ටියට වැටලා හිටියේ. මෙතෙක්කල් මං හිත හිතා හිටියේ මේ සැපේ මේ ජීවිතේ භවෙන් ගබයට ගමන් කරලා මට හදාදෙන ජීවිතයක් කියලා. ස්වාමීන් වහන්සේගේ දැන් මෙහෙම පෙන්වුම් කළා. මේ නාම රූපයන්ගේ විනාශයේ විදර්ශනා නුවණින් දකිනකොට ඒ සක්කාදිට්ඨිය කියන ආත්ම දෘෂ්ටි බිඳිලා ගියා. මේකයි පින්නත් විදර්ශනා කරන යෝගීන්ට නාම රූප වැටහිලා ඒවා විනාශය වෙනවා දකිනකොට මේ දකින්නේ මාංශ ඇසෙන් නෙවෙයි. එහෙම නැත්නම් කාටත් කලකිරීමේ ඉන්නේ. මාංශ ඇසෙන් දකින්න බෑ පින්නත්. අපේ හිත දියුණු වෙන්න ඕන. පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීනෙමින් උද්දච්ච කුක්කුති විචිකිච්ඡා කියන පංච නීවරණ යටපත් වෙන්න ඕන. ඊළඟට මතුවෙන්න ඕන ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥා. මේවා ලෝකෝත්තර ධර්මයන් මතු කර දෙන බලවත් හොඳ ධර්මතාවය. මේ අපේ තියෙන හිතේ තියෙන පින්නත් හොඳ ගුණයි. මේ යහ ගුණ අපි අමාරුවෙන් නමුත් පුරුදු කරගන්න. අපි ශ්‍රද්ධාව ඇති කරගන්න, තුනුරුවන් කෙරේ විශ්වාස ඇති කරගන්න. ඒක ලොකු ලාභයක් ඇටි බුදුරජාණන් වහන්සේ වදාළා. අපේ පිරිහින් අතරින් ශ්‍රද්ධාව නැතිවීම තරම් පරිහානි කර ධර්මයක් නෑ. නිසා ශ්‍රද්ධාව ඇති කර ගැනීම ලොකු ගුණයක්. ආර්ය ධර්මයන් පහළ කරගන්න හේතු වෙනවා. ශ්‍රද්ධාව වගේ වීර්යය අපි අලස වෙන්න හොඳ නැහැ. අපි නම් පින්කම් කරන්න ගියාම වනහන්ට ගියාම භාවනා කරන්න ගියාම අලස වෙනවා. කාලේ නැහැ කියනවා. ඉඳගෙන ඉන්න අමාරුයි කියනවා. මේක් මේක් හේතු උදාහරණ දක්වලා අර හොඳ වැඩින් මග අරින්ට අපේ උදවි වාග් දෙනෙක් උත්සාහවත් වෙනවා. හැබැයි ඥාති වීර්යවන්ත උදවියක් ඉන්නවා. ඒගොල්ලෝ එනවා. හොඳට බණ අහනවා. අන්න ඒකේ මොකද තියෙන්නේ අර ලෝකෝත් ධර්මයන් උපදවා ගන්න උවමනා කරන වීර්ය දිනු කරගන්නා ඒගොල්ලෝ. ඒගොල්ලෝ පින්නත් නවත් එකක් තමයි සතිය. හැම දෙයක් සිහියෙන් කරන්න අමතක වෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. ප්‍රේදේ කරාද නොකරාද කියන සැකයක් ඇත්තෙත් නැහැ. ඒ අය හොඳට සිහිය යොදලා කෙරුව නිසා. ඔය සිහියෙන් යුක්තව කටයුතු කිරීම ඒ සිහිය ඇති වෙනකොට සමාධිය කියන හිත ඒකභාවයක් ඇති වෙනවා. එකඟ හිතෙන් කරදී ඒකාන්ත ප්‍රඥා වේදිලා කියන්නේ. සා ප්‍රඥාවත් වෙන මෙන්න මේ කියන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ගුණාංග වැඩෙනකොට නීවරණ යටපත් වෙනවා. හිත ප්‍රමාස්තර වෙනවා. ප්‍රමාස්තර වෙන්නේ මේ හිතේ තියෙනවනේ අමුතු දර්ශනයක් කියන්නේ ප්‍රඥාව ඇවිල්ලා දැකීම් කෘත්‍ය කරනවා. ඒ පින්නත් අපි ඇහින් දකින්න වගේ නෙවෙයි. ඊට වඩා 10000 ගුණෙන් ඊටාම් සියුම් මේ රූප කලාපයන් පවා දකින්න පුළුවන් ප්‍රඥා ඇසක් දිනු වෙලා ඉනව ඇතන. අමුතුවෙන් පහළ වෙනා නෙවෙයි. තිබුණ ප්‍රඥාම් වැඩිවීමක් වෙන්නේ. මෙන්න මේ අයට තමයි නාම රූපයන්ගේ විනාශයක් ඇතිවීමක් දකින්නේ. ඒ බව දක්නා යෝගියාට හිතනවා මම මෙතෙක් කල හිටියේ මේ රූපකය ඉදිරියේ හැම භවයක්ම මට ලැබෙනවා මේ රූපකය ඇත්තම් හොඳයි කියලා සක්කාදිට්ඨියකින් වර්ධවා ගත්තක් තිබුණා නම් මෙන්න මේකෙන් ඉන්ද්‍රිය ධර්මයන් වැඩි වීම නිසා ඒ හේතුවෙන් අසක්කාදිට්ඨියත් විචිකිච්ඡා කියන සැකයත් ඒ වගේම ඔය කියන නීවරණයන් පහ කරන්න හිතෙනවා සක්කාදිට්ඨිය විචිකිච්ඡා සීලම්බත පරාමාස වෙනත් ශාත්‍රූන් වෙත ගිහිල්ලා ඔවුන්ගේ ධර්මයක් පිළිගන්නේ නැති ගතිය සීලඹත පරාමාසයටපත් වෙනවා. මෙන්න මේ ගුණාංග තුනේ යුක්තව සක්‍රදේවින් ඇතුළු පිරිස සෝවාන් මාර්ග ප්‍රඥානි මං ආબોධ කරගත්තා. මෙන්න මේකයි සක්‍රයාට අවසානයේ මේ මනුස්ස ආත්මයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලබා ගන්න හේතුනේ. උපතලබු සක්‍රාත්මේ ඉඳලත් බුදු පියාණන් වහන්සේගෙන් බණ අහලා නිවන් දැක්කා. පින්නත් අපි හිතන දෙවියොත් මහේසාක්‍යයි. නෑ දෙවියන්ටවත් දකින්න බැරි දේවල් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් දැක ගන්න පුළුවන්. ඒකයි වටිනාකම තියෙන්නේ. ඉතින් මේ කියන සක්‍රදේවේන්ද්‍රයා සෝවාන් වෙච්චි එක බොහොම හොඳයි. අනිත් දෙවියොත් තුනක්. මේක තමයි ඵල ධර්මයක් කියන්නේ. ඒකට හේතුවක් තිබුණා. හේතුව තමයි සම්පූර්ණ කරගෙන ආවේ මගමානෝ කාලේ ඉඳලා. පාරවල් හැදුවා, ලිම්පකුණු හැදුවා, ඒ දඬු පාරම් දැම්මා, විශ්‍රාම ශාලා හැදුවා. මේ පරෝපකාරී සිදු කරා. මේ පරෝපකාරයේ අතර තවත් විශේෂ කරුණු හතක් මේ අය සිදු කරගෙන තිබුණා. ඒ කරුණ තමයි අපි අර මාත්‍රිකාවේ තබාගත් ගාථාවෙන් ප්‍රකාශ වෙන්නේ මාතා පෙtti බරන්ජන්තු කුලී ජිත්තාපචායිනම් සම්හං සතිල සම්භාසං පේසුනේයප්පහායිනම් මච්චේර විනය යුත්තං සත්‍යං කෝදා විභුන්නරං ඔය කාරණා හත පැහැදිලි කරනවා මාතා පෙtti බරන්ජන්තු ජන්තු කියන්නේ මිනිස්සයා මාතා පෙtti බරං මව්පිය උපස්ථාන කරන්ට ඕනේ මාතා කියන්නේ මව පිතා පියා. ඒ කියන්නේ තමන් හැදූ පෝෂණය කර උපකාර කළ ආදී අම්මා තාත්තා කියන්නේ මේ ජීවිතේ මුලින් උපකාරකාරයෝ. ඒ මුලින් උපකාරකාරයෝ අපි ඇතන් උදවියට බොහෝ කොට අමතක වෙලා යනවා. මෞපියෝ නිසා තම අපි යම් කිසි නිරෝකමක් මේ ජීවිතේ ලැබුවා නම් ඒ අය කුඩා කාලේ මෙලෙවෙන්ට නිදී ආරක්ෂා කරගත්තා. සෞඛ්‍යයට හේතු වෙන දේවලින් අපි ආරක්ෂා කරගත්තා. ප්‍රණීත ප්‍රණීත ආහාර පාන දීලා අම්මා තාත්තා පෝෂණය කළා. මෑණියන් කිරිපොවලා සපයහන් වන්දි කරවලා අපිට කොච්චර උපකාර කළාද? මෙන්න මේක තමයි මව්පියන්ගෙන් ලැබුණු උපකාර. ඒ උපකාර අපි ප්‍රතිඋපකාර වශයෙන් කරන්න ඕනේ. ඒකයි කියන වටිනාකම කියන්නේ. මව්පියන් නිසා අපි මේ විදිහ උසස් තත්ත්වයකට ආවාය. මව්පියන්ගේ පැහැදම් කරලා අපිට අධ්‍යාපනය දුන්නාය. නැත්තම් ගෙවල් දොරවල් හදලා දුන්නා මේ මේ වස්තු දුන්නා. ලබාගත් අයට හිතන්න පුළුවන්. ඉතින් අන්නේ මේ හිතලා වයසට ගිය මව්පියන් අපි රකමලා ගන්න ඕන උපස්ථාන කරන්න ඕන. ආහාර පාන දෙන්න ඕන. මේ මගමානක ඇතුළු පිරිස පින්නත් තමන් ඒ මනුස්ස ආත්මභාවයේදී මක මානව කාලයේදී තමන්ගේ ආදීනි අම්මා තාත්තට උපකාර කරන්න තිබුණා. ඒක මොහු සැලකිල්ලෙන් කරා. බලන්න පින්නත් මේ පින නිසා මේ අය මනුෂ්‍යාත්මභාවයෙන් අත මිදලා එන්නත්තන් චුත වෙලා දිව්‍ය ලෝකේ මහේශාක දිව්‍ය උපලා උපදින්න හේතුණා නේද? ආන් එක හේතුවක්. මාවිපවත්තාන කරපු එක දිව්‍ය ලෝක උපදින්න හේතුවක් වුණා. දිව්‍ය ලෝකේ ඉපදුනේ එක ඵල ධර්මයක්. ඉතින් ওই විදිහට පේනවා මේ මෞත්වත්තාන කොච්චරද කියන එකයි මාතා පෙtti බරන් ජන්තු. කුලේ දෙත්තා පචායන දෙවෙනි කාරණාව. කුල දෙතුන් පෙදීම. කුල දෙතුන් කියන්නේ පින්නත් නේ. ඥාතින් ඥාතින් ඉන්න සිල්වතුන් ගුණවතුන් එනකට පවුලේ වැඩිහිටි උදවිය එහෙම නැත්නම් පවුලේ දුකටපත් වෙච්ච ඥාතින් ඉන්නවා ශාසනයේ වශයෙන් තිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා වේවා භික්ෂුණීන් වහන්සේලා වේවා සදාචි උදවිය පින්දහම් කරමින් ධාර්මික ජීවත් වෙනවා. ඒ අයගෙන් රටට වෙන්නේ හොඳ ආවාදාත්මක කරුණු කියා දීලා ලෝකය හදා ගන්නවා. මෙන්න මේවා නිසා තමයි ඒ අත්තන්ට යහපතක් වෙන්නේ. අන්නේ කුල දෙතුම් පිළීම කියන වැඩිහිටියන් ගුණවතුන්ට අපි සලකන් උපකාර කරන්න ඕනේ. ඒක බොහොම හොඳ කල්පනාවෙන් කරුණාවෙන් කරන්න ඕන. අපිට යමක් කියා දුන්න ගුරුවර ගුරුවරියන් වෙන්න පුළුවන්. අපි ධම්මගේ යොදාගත්ත ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්. ඒ වගේම අපිට කියා ධර්මයේ කියා දුන්න සිල් මෑණිවරුන් පුළුවන්. තවත් මව්පියෝ වැඩිහිටියෝ වෙන්න පුළුවන්. මේ හැමෝටම පින්නත් අපි කළගුණ සලකන උපකාර කරන්න ඕන. ඒ කරන උපකාර කුසලයේ දිව්‍ය ලෝකෙ උපදින්න හේතු වෙනවා කියලා දෙවෙනි කාරණා පෙන්වුම් කරන්න තිබුණා. මාතා පෙtti බරංජන්තු කුලේ ජෙට්ටා පචායනම් තුන්වෙනි කාණ සම්නම් සකිල සම්භාසං සම්හං කියන යහපත් වචන කතා කරනවා. මොන ලෝකේ තියෙනවා පින්නත් නේ අයහපත් වචනයක්. අයහපත් වචනේ කියන්නේ අනුන්ගේ ත්‍රිදෙන නපුරු සැඩ පරුස වචන තියෙනවා ලෝකයේ අතන. එයා කොහොමවත් මිනිස්සු පිළිගන්න කැමති නෑ අහන්න කැමති නෑ. ඒවා දුෂ්ට දුර්ජන මිනිස්සු අතරින් ප්‍රකාශ වන කතාවල් දේවල්. ඒ වාග්තුනාන්ති වදාළේ නොකල යුතුයි. හේතුව ඒ නපුරු වචනයක් කතා කරන්න අපි උත්සාහවත් වෙනකොට හිතනකොට අපේ හිතයි දූෂණය වෙන්නේ. කෙනෙකුට නපුරු වචනයක් කතා කරන අපි හිතනකොට අපේ හිතට ආවනේ ද්වේෂය දේශයෙන් පටිගෙන් යුක්තවයි අර වචනේ පිට කරන්න. එහෙමනම් ඒකේ අනිත්‍ය විපාකේ අපි ළඟට හදාගෙන අපිට මතු අනිත්‍ය විපාකයක් උපදවා ගන්නපත් වෙන තැනක් හැදිලායි අපි අනිකාට දොස් කියන්නේ. ඒක මහා භයානක දෙයක්. ඉතින් ඒක අහපු තැනත්තත් ප්‍රති ආකාරයෙන් දෝෂාරෝපණාදී කරොත් ඒකත් අකුසල් නිසිදු කරගත්තේ. මෙන්න මේ අකුසල් පිරෙන වැඩෙන නපුරු දුර්දාන්ත වචන නොකිය හොඳ මට සිලුට යහපත් වචන අන්ගේ කර්ණ රසායන කනටි මිහිරිගෙනද වචන කතා කරනවා හැබැයි ඒ වැඩදායක අර්ථදායක යහපත් දේ කෙරෙන්න ඕනේ ආන් එහෙම කතා කරනවා නම් තමයි සංහං සකිල සම්භාසං කියවේ. මගමානුකේ ආත්මය වකෙරුවා. අනු වෙන මිනිස්සුන්ට තමන්ගේ පිරිතට කවදාවත් කිපිලා දෝෂාරෝපණයක් කරේ නැහැ. මේ වාක් සංවරය ඇති කරගත්තා. ඒ නිසා පින්වත් මේ වාක් සංවරය ඇති වෙනකොට ඒක බොහොම හොඳ ගුණයක් වෙතන තියෙන්නේ. අපි අනුන්ට දෝෂාරෝපණයක් සඩපරිස වචනයක් කියනකොට දේශය ඇති වෙන්නේ. ඉවසීම නෑ අපිට. ඒ තැන් වල අපි ඉවසනවා නම් කාන්ති පාරමිතා පිරිනවා අපි. බලන්න පහක් වේම් පාරමිතාවක් පුරා ගන්න පුළුවන්. ඒ තියෙන දස පාරමී අතර නිවන් දකින්න උවමනා ගුණාංගයක් පාරමිතාවක් තමයි කාන්ති පාරමිතාව. මේ කාන්ති පාරමිතාව පිරෙන්තනම් අපි නපුරු වචන නොකිය අනුන්ගේ හිත හිදවන්නේ නැතු ඉන්ටෝනේ. ඒ වගේම අනුන්ගෙන් ලැබෙන එවැනි නපුරු කතා ආදී අපි ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වෙලිවසීම් පුරුදු කරගෙන යෑම පින්නත් අපිට බොහොම හොඳ දෙයක්. මේ සමාජයක ජීවත් වෙනකොට අපිට විවිධාකාර දේවල් තියෙනවා. ඒ හැම එකක් ඉවසන්න පුළුවන් ගතියක් තමන්ගේ හිතට ඇති වෙන බලයක් ශක්තියක් ඇති වෙනවා. අනේසයි මෙතන පෙන්වුම් කලේ මේ නපුරු වචන කියන්න එපා ඒක අකුසල්. ඒකෙන් බොහෝ කාලයක් අපාය උපදින්න හේතු වෙනවා. නැවත මිනිස්සෙක් උප්පත්ති ලැබුණොත් ඒ තැනත්තා විරූප කෙනෙක් වෙනවා. මන්ද බුද්ධිකෙක් වෙනවා. කතා කරන්න බැරි කෙනෙක් වෙනවා. කතා කරන්න පුළුවන් වුණත් කතා කරන්න බෑ. ගොත ගහන ගොළු බවටපත් වෙනවා. මෙන්න මේ විදිහ අවාසනාවන්ත අවස්ථා ලබා දෙන්නේ අර නපුරු වචන කතා කිරීම. සාබුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළ මේ මග මානවක මේ පිරිස මනුස්ස ආත්මභාවයේදී එම නපුරු වචන කතා කරේ නැහැ. ඒසා යහපත් වචන කතා කරපු නිසා මේගොල්ලන්ට පුළුවන් වුණා මරණයෙන් මත්තේ දිව්‍ය ලෝකෙ උපදින්න හේතු වුණා. එපමණක් නෙවෙයි ගුණාංග දිනුන එතන කන්ති පාරමිතා පිරුණා සක්‍රිය ඇතුළු පිරිසට. හේතුවේ මගේ ධර්මය ශ්‍රවණය කරලා එදා විශාලා මහනුවර කූටාගාර ශාලාවේ සෝවාන් වෙන්නත් ලැබුණා කියලා දේශනා කළා. ඒ සම්නන්තකල සම්බාසං පේතුනේ යප්පහායිනම් හතරවෙනි කාරණා තම පේතුනේ යප්පහායිනම් කේලම් කීමෙන් බලකිනවා. මේ කේලම් කියන එක පින්නටි මහා නපුරු දෙයක්. සමහර උදවියට නිවෙස්තල වේවා සමාජයක් වේවා සමගි සම්පන්න ඕනෝන් දිනු වෙනකොට ඉවසන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේගොල්ලෝ කරන්නේ මොනවා හෝ හේතුවක් ඇති දෙයක් හෝ නැති දෙයක් හෝ මවාගෙන ඕනෝන් අතර කියාපාලා අර සමගි නැති කරන්න උත්සාහවත් වෙනවා. මව්පියන් දරුවන් සමග ભેද බින්න කරනවා. දරුවන් මව්පියන් ඔයදිට මව්පියන් අතර ભેද කරන්න උත්සාහවත් වෙනවා. නිවසේ සහෝදර සහෝදරියන් අමු සමියන් ભેද කරන්න උත්සාහවත් වෙන ඒවා කරන පුද්ගලයන් සමාජයේ ඉන්නවා. පුණ්‍යත් ඒගොල්ලේක සතුටෙන් කරාට තමාට වෙන අනර්ථය ගැන දන්නේ නැහැ. ඒකේ නපුරු විපාක தත්ත්වය දකින්නේ නැහැ. ඒ අනුන්ගේ සමගයේ ભેද කරපු උදටි වෙන්නේ මරණයෙන් පස්සේ අවීචේ ඉපදලා බොහෝ කාලයක් දුක් විඳින්න හේතු වෙනවා. යම් කාලයක මිනිසෙක් වුණත් මෙයට කියන වචන කවුරුත් පිළිගන්නේ නැහැ. ඊළඟට හොඳ පුද්ගලික ආශ්‍රයේ වැටුණත් මොනවා හෝ ભેදයක් ඇති වෙලා කෙනෙක්ගේ කේලමක් අහලා අර හොඳ ජීවිතේ විඳලා යනවා. එතෙන් විට විවාහ වෙච්ච පින්තුන් ස්වාමියාත් එක්ක භාර්යාවත් මේ දෙන්න සමගින් ජීවත් වෙන්න බෑ. කලකදී හරි දුක් විඳිනවා මත ભેද පැන නැගිලා දෝෂාරෝපණය කළා. ඒ තමන් විවාහ ජීවිත කඩාකප්පල් වෙලා යනවා. මේවට එක එක්කෙනාගේ දොස් කියනවා. නමුත් පින්නත් උකේ හේතුවක් තමයි අතීතේ කර්ම හේතුවක් බලන්න ඕනේ. ඒවා දක්නා වාරයන් වහන්සේනමක් කියන හොඳාකාර කියයි. ඉතින් ඒව හේතුවක් තමයි Taman සංසාරේ අනුන්ගේ සමග සම්පන්න ජීවිතේ විඳලා තියෙනවා. ඔවුන් වේද බින්න කරලා Taman සතුටු වුණා. Taman එදා ඔවුන් වේද බින්න කියලා සතුටු වුණාට විපාක වාරේ ආපුම Taman අද බොහොම දුක් වෙනවා. අනේ මගේ ජීවිත කාලේ මං දුකින් ඉන්නේ නේද? සමගියක් නෑ අපේ. මේ ආදී දුක් විඳින හේතු වෙන්නේ අය අර පෙර කලාව අකුතලයක විපාකයි පෙන්නත්. එන්නත් මේ කේලම් කීමත් නොකල යුතුයි එක් භ්‍රාණික අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා. ඉතින් ඒවා මේ මිනිස්සු අතරනේ කෙරෙන්නේ. අපි කේරන් නොකිය වලකිනවා. වේද විඤ්ඤ වෙච්චය සමය කරනවා. සමගේ තහවුරු කරනවා. උඹලා බොහොම සමගින් ඉන්නේ කියලා අනුශාසනා කරන පිහිට වෙනවා. ආන්නේක පින්නත් අනිත් පැත්තට හොඳ පිනක් වෙනවා. මේ මග මානෝක ජීවිත කාලයක් තිස්සේ මේ මනස ආත්භාවයේදී ඔය විදිහේ වේද විලාගිය එකතු කරලා සමගි ආන්සන්ත කරලා සමගි ධර්මයේ පිහිටවන්ට ඉදුණා. සා මග මානුක ඇතුළු පිළිසෙට ඒකනේ අර හද්දිරුවන්ට අහු වුණත් තමන් නිවර්දිකාරවම බේරුනේ. ඒ විදිහේ පේනවා තමන් ආරක්ෂා කර ධර්මයන් නිසා තමට කොච්චර පිහිටක් වෙනවාද. සා මග මානුක ඇතුළු පිළිසෙ මෙන්න මේ කෙනෙක් කේලම් කීමෙන් වැළකුණා. ඊළඟට පින්නැත්ති මච්චේද විනේ යුත්තං ඒ කියන්නේ පස්වෙනි කාරණා මසුරු මල් නැති කියලා දන් දුන්න. දන් දීම බොහොම හොඳ දෙයක්. ඒ දන් දීම දුන්නේ මසුරු මල ආසාව දුරු කරගෙන. ඒ දුරු කරගෙනමයි දන් දුන්නේ. තමන්ගේ වස්තුව ගන්නා ප්‍රතිග්‍රාහක ස්වාමීන් වහන්සේලාගෙන් යම්කිසි දීර්ඝ ප්‍රසන්නතා නාමයක්වත් බලාපොරොත්තු නැතුව දන් දෙනවා. අසරණාට දුන්නත් එහෙමයි. අන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුවක් නැතුව හුදෙක් මේ දෙන්නා වූ කුසල චේතනාමට යහපතක් වේවා නිවන් දකින්ට ලැබේවා දාන පාරමිතා පුනිස්රේ වේවා එහෙන් පතාගෙන දන් දෙනකොට ආ කුසලයක් මග මානවක ඇතුළු පිරිසේ විදිහේ දන් දීලා තියෙනවා වාග්තුන් වහන්සේ වදාරනවා සක්කපඤ්ඤ සූත්‍රයේදී මග මානවක ඇතුළු පිරිසේ ඒ විදිහේ පෙර ආත්මවල සංඝයාට වේවා සිල්වතුන්ට ගුණවතුන්ට වේවා අසන් ලෝකයාට හෝ වෙන දේ හොඳ හිතින් දුන්නා තරහින් ලෝභයෙන් නෙවෙයි ඒසා මෙයාට දිව්‍ය සම්පත් ලබා ගන්නට ඉපෙන හේතු වුණා දිව්‍ය සම්පත්තේ පිහිටාගෙන අද මේ නිවන් දකින්නට ලැබුණා භාගතුනා දේශනා කරනවා ඒක තමයි මච්චේර විනී උත්තං සත්‍යං කෝදා බිබුන් නර සත්‍යං කියවේ 6 වෙනි ඇත්ත කියමේ කෝදා බිබුන් නරං කිය මෛත්‍රී කිරීම. සත්‍යං කියනකොට පින්නේ ඇත්ත වචනේ සත්‍ය දේ ප්‍රකාශ කරන්න පුරුදු වෙන්න ඕනේ. ලෝකයේ මිනිස්සු අසත්‍ය දේ කියනවා. සිදුවන නැති දේවල් බොරුවක් හැටියට කියන මිනිස්සු ඉන්නවා. මේ බොරුව කියන එක මහා විපාකයක්. මහා සාවද්‍ය අකුසලයක් වෙනවා. ඒ කියන්නේ බොරුවක් කීමෙන් තමන්ගේ ಗುಣ රාශියක් නැති වෙලා යන පින්නත් ලැජ්ජාව නැති වෙලා යන බිය නැති වෙලා යන ඒ වාගේ මේ තනත්තාගේ ආරක්ෂක යන් දෙවියෝ හිටන් දෙවියෝ මෙයාට අත්හැරලා යන පුරුකාරී කියන ඒ වගේම තමන් වටායින සේවක සේවිකාවන්ව ඒගොල්ලත් යනවා මෙන්න මේ බුදු කී මහා භයානක මහා සාවද්‍ය අකුසලයකට බුදුරජාණන් පෙන්වූ කලේ අනර්ථයේ සිදුවෙන නිසායි සා උනාට වදන් සත්‍යං උබලාට පාඩුවක් වුණත් ඇත්තම කතා කරන්න. යම් කිසි බොරුවක් කියලා ධනයක් උපදවා ගන්න ලබා ගන්න පුළුවන් නම් ඒ ධනෙ නිසා බොරු කියන්න එපා. ඔය හේතුව නිසා බුළු පුදුම අකුසලයක් සිදු වෙනවා. ඒ නිසා ඔබලා සත්‍යවාදීන් වෙන්න ඇත්තම කතා කරන්නයි කියලා සාතනා කරනවා. මඟ මානක ඇතුළු පිරිස පින්නත් මේ ජීවිතවල බොහොම සත්‍ය වචනයෙන් ප්‍රකාශ කළා. පින්වත්නි සත්‍ය වචනේ බොහොම වටිනා දෙයක්. ඒක බොහෝම ගුණ දරා ගන්න තැනක්. අපි මහබෝතන් වහන්සේලාත් බොහෝ જાති වෙන ඇතැම් අවස්ථාවල වෙනත් පාප කර්මයන් සිදු වුණත් බොරු කීවේ නැtei කියනවා. ඊයයි මම චතුරාර්ය ධර්මයන් ආબોධ කරගන්නට යන්නේ. දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගය මේ පරම ගම්බීර සත්‍යයන් ආબોධ කරගන්නට යන මම ඇයි මේ බොරු කියන්නේ? සුළු ලාභයක් සමම් බොරු කියන්නේ නැහැ. ඒ සත්‍යවාදී ගති උනා දීර්ඝ සංතාරේ පුරුදු කළා. ඒසානේ මේ චතුරාසත් ධර්මයන්ගේ දා භූමරදී අවබෝධ කරගන්න පහසුවක් උනේ. මේ නිසාමයි උන්වහන්සේ මේ සක්ක පංචෝත්යෙන් දේශනා කළේ. මේ සක්ක දේවීන් ඇතුළු පිරිස ජීවිතේ සත්‍යවාදීන් වුණා. කවදාත් පුරුවක් කීවේ නැහැ. ලාභයක් බලාපොරොත්තු වෙන කීර්ති ගුණ නම්බුනාම ලබාපොරොත්තු වෙන්නේ එහෙම කවදාවත් බොරුවක් කියවෙන සත්‍ය වචනම කතා කරා. ඒ හේතුවෙන් මේ පිරිසම මනුෂ්‍ය ආත්මාවෙන් චුත වෙලා දිව්‍ය බවට පත්න දිව්‍යාත්ම පහළ වුණා කියලා දේශනා කරා. ඊළඟට පින්නත්තේ කෝදා බිබුන් නරං. කෝදං අබිබුන් නරං. කිපීම Tamanට ඇතිවෙන තරහ අමනාප ගති ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. එනිසා ඉවසීම තියෙන්නේ මොනම හේතුවක් නිසාවත් අපි අනන්ත ක්‍රෝධයක් විපත්‍යක් අනදරයක් කරන්න හිතන්නේ නැහැ. මහා භයානක දෙයක් වෙන්නේ නැත්නම් සමහර උදවියට සුළු දෙයක්ෙන් අමනාපයක් ඇති වුණත් ඒ පුද්ගලයන් විනාශ කරන හැඟීම් ඇති වෙනවා. ක්‍රෝධ හැඟීම් එනවා. ඒසා ක්‍රෝධ හැඟීමෙන් ඉන්නකොට ඒ පුද්ගලයන්ට කතා කරන්නේ හොඳ වචන නෙවෙයි අප්‍රිය අමනාප වචනමයි. සමේ ක්‍රෝධේ තරහ අනුන්ගේ සම්පත් නොයිසන ගති හිතකට මහා අසහනයක් ගෙන දෙන්නේ. එයත්තන් නිරන්තරයෙන් හිත පීඩාවෙන් ඇති වෙන්නේ. ඇයි කෙනෙක් ගුණයක් අහනකොට තමන්ගේ හිත හදාගන්න පුළුවන් කමක් නැහැ. දිනු කෙනෙක් දකිනකොට තමන් තරහකාරී දිනන ඉන්න දකිනකොට හිත හදාගන්න බෑ. මේ ක්‍රෝධ හිතෙන් තමයි ජීවත් වෙන්න වෙන්නේ. දැන් නිරන්තරයෙන් දෝමනස්සගත පටික සම්පතෙත් කියන මේ අකුසල රාශියක් නිරන්තරයෙන් හිත උපදිනවා. මේවා පින්නත් ඒ ජීවිතයේ අඳුරු බවට පත් කරනවා. කොච්චර ඒවට යෞවන වයසේ හිටියත් පේනි විරූප පුද්ගලයන්, අවලස්සන පුද්ගලයන් හැටියට. ඒ වගේම තමන් අනාගත යම් යම් තැනක උපතක් ලබනවා නම් ඒ ක්‍රෝධ තන ඇති කරගත්ත පුද්ගලයා විරූප පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ අනිත්‍ය විපාක සංතාරි ලැබෙන බව බුදුරජාණන් පෙන්වු කරන්නේ. මේ මග මානවයක තුල පිළිස එහෙම නෑ කාටවත් ක්‍රෝධයක් කරේ නෑ. ඇයි ඒගොල්ලෝ කරපු හොඳ වැඩ වලින් පේනවානේ. ගමට සේවාවක් කළ නිසා ඒ ಗುಣධර්ම ටික හොඳට පෝෂණය වෙච්ච නිසා දිනු වෙච්ච නිසා සෑම කෙනෙක් මායි වින්දනය කළා දිව්‍ය ලෝකේ මහේසාක්‍ය දිව්‍ය රාජු බවට පත් වුණා කියන බව දේශනා කරනවා. ඉතින් බලන්න පින්නත් සක්‍ර දෙවියන්ලා සම්බන්ධ දේශනා කළ දේශනාව. මෞපිය උපස්ථාන කුල දිටුවම් පිළීම එවාගේම කියලා නොකීම අනුන්ට ක්‍රෝධ නොකිරීම සත්‍ය වචන කතා කිරීම දන් දීම මේ ගුණාංග හතක් පුරාගෙන ගියා මේ හේතුවෙන් තමයි තං වේදේවා තාවසන්තා අහුතප්පුරිසෝති එවැනි ගුණධර්ම පිරු තනත්තා තං වේදේවා තාවතින්සා ඉති ආහු එමෙදු තනත්තෝ තාවදින්තා දේවා තවතිසාවත දෙවියෝ බවට පත් වෙනමාය දෙවියන් බවට පත් යන උදවියයි කියලා සුදුසුයි කියලා පෙන්눔 කරනවා. ඒ කියන්නේ පින්නත් මේ ගුණාංග දිනු කරා නම් ආයමට දේවත්වයක් ලැබේවා මහේසාක්‍යත්භාවයක් ලැබේවා කියන්න ඕන නැහැ. වමනා ධර්ම ටික සම්පාදනය කරගත්තා නම් මරණින් පස්සේ කියන දේවත්වය ලැබෙනවා. එයයි ඊට වමනා කරන ධර්මතාවයන් අපි දිනු කර තියෙනවා ගොඩනගාගෙන තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් එදා භාගතුන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයා සම්බන්ධව දේශනාව කළා. මහණෙනි මේ ශක්‍ර දේවේන්ද්‍රයා කියන්නේ මිනිස්යෙක් වශයෙන් හිටපු තනත්තා. එදා උන්වහන්සේ ඔය දේශනාව විශාලා මහා කෝටාගාර සාරාවේ දේශනා කරලා පසුව ලිච්ඡවීන් අතරක් දේශනා කළා. ලිච්ඡවීන් දේශනා කළේ ලිච්ඡවීන් මේ සක්‍රදේවේන්ද්‍රයාගෙන ඔබලා අහලා තියෙනවා. හිමයි ස්වාමීන් අපි අහලා තියෙනවා. නයේතාක දිවරාජේ. මම මේ දිවරාජා දැක්කා. මේ මහාලී ලිච්ඡවි කියන ප්‍රධාන තැනත්තා කියන ස්වාමීන් ලක් සක්‍රිය දකින්න පුළුවන් කොමක් නැහැ. ඔහු මහේතාක දිවරාජේ. උපවාස සක්‍රිය වැනි කෙනෙක් දැකලා වෙන්න ඇති. යවත්තා භාගතුන් වහන්සේ වදාලා සක්කන්ත ක්වාහම් මාලි පස්සාමි සක්ක කරණේට ධම්මේ මහාලියන සක්‍රියා දන්නවා සක්‍ර භවට පත් කරපු ධර්මතාවයක් දන්නවා කියලා හිතවි කෙනේදා විශාලා මොහනවර රජකම් කරපු බොහොම සමගි සම්පන්න හිතවි රජ එමැති වරුන් අතර මේ දේශනාව කළා මම සක්‍රියාවක් දැක්කා සක්‍රියාවෙන් හේතු කරුණු දැක්කා මෙන්න මේ නිසා තමයි සක්‍ර දේවේන්ද්‍රා පෙර මනුස්ස ආත්මයේදී පූර්ණේ කරගත්තා වූ යහගුණ නිසා මේ කරුණ හත නිසා මනුස්සාත්මයෙන් චුත විලා දේවත්වයටපත් වෙන්න හේතු වෙනවා. සා කවුරු නමුත් දේවත්වයටපත් වෙන්න කැමැති නම් දේවත්වයෙන් සතුට වෙන්න ඕන නම් වෙන පුද පූජා පැවැත්ෙල්ලක් නෙවෙයි කළ යුත්තේ. නාච වදාරන්නේ තමන්ගේ సంతානි අවංක ගතිය. ශීලාදී ගුණයන් රැකගෙන යන්න පංච සීල හොඳින් රැකගෙන මෞපිය උපස්ථාන කරගෙන කුල දෙටුවන් කියන පවුලේ වැඩිමහලු මුතුන් මිත්තන් එලාම ගුරුවැරි ගුරුවර ගුරුවැරියන්ට කලියුත් සත්කාර සම්මාන මේව කරන්න ඕන. කොහොම කුල දෙටුවන් පිළිම තාච්චි වෙනවා. ශාසනීය සිල්වත් ගුණ සංගරත්නයට අපෝපස්ථාන කිරීම. මෙන්න මේවා කිරීම තමයි පින්වත්නි දිවලෝක යන මාර්ගයක් වෙන්නේ. ඊළඟට ඔබලා කවදාවත් හේරන් කියලා අනුන් ભેද කරන්න එපා. එවාගේ මනුන්ට ක්‍රෝධ කරන්න එපා. දාන ආදී පින්කම් කරගන්න ඕනේ. මෙන්න මේකෙන ගුණාංග පූර්ණේ කරගෙන යනකොට දේවත්වයේ කියන ගුණේ සම්පත ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ඒ ලබා ගන්න හේතුව ළම තමන් ළඟ පිරෙනවා. ගුණ නැමැති හේතු පූර්ණේ වෙනකොට ඵලයකින් දේවත්වයේ ලැබෙනවා කියලා දේශනාකට වදාහන. එපමණක් මේ භාගතුන් වහන්සේ වදාලා නිත්‍ය වීනේ සක්‍රියාත්මම දන්නවා සක්‍රියාත්මයටපත් වෙන්න හේතු කරුණුත් කියලා මේ ගුණාංග හත දේශනා කරලා මේ සක්‍රිය වුණ සදාකාලික නෙවෙයි. ඒ දේවත්වයේ එක්තරා ආයත ප්‍රමාණයක් බින්දන කරලා චිත වෙන්න හේතු වෙනවා. මේ සක්‍රියට ඒ ටික ආවා. අර කියන අවුරුතුන් කෝටියක් ලක්ෂයක් ආව වින්දනය කරලා දිව්‍ය ලෝකෙන් චුත වෙන පෙර නිමිති පහළ වුණා. ඒ පහළ වෙනකොට හරි දුකක් ඇති වුණා. මට මේ සම්පත් නැති වෙන්න යනවා නේද? මේවා ලබාගන්නේ කොහොමද කියලා බලවත් දුකක් ඇති වෙලයි ඒවා නැවත ස්ථිර කරගන්න තමන්ගේ අයිතිට පත් කරගන්නයි බුදුරජාන් වහන්සේ හොයාගෙන කූටකාර ශාලාවට පැමිණියේ. යවාක් තුන්හන්සේ සක්‍රියාට ධර්ම දේශනා කළ එහිදී සක්‍රියාත්වය සඳහන් කර සක්කපඤ්ඤ සූත්‍රයේ ප්‍රශ්න 14ක් අහන්ට යෙදුණා. මා ඥානවන්ත කෙනෙක් සක්‍රිය වෙන්නේ කියන්නේ. ඒ සූත්‍ර දේශනා විසඳා අවසන් වෙනකොට සක්‍රදේවී අතුළු පිරිස සෝවාන් ආදී මාර්ගපිලි නිවන් අවබෝධ කරගන්න තියෙනවා. ඉන්නත් එදායේ මගමානක ඇතුළු පිරිස මෞපිපත්තානාදී කරගෙන දිව්‍ය ලෝකෙටපත් වුණා නම් අදත් පින්නත්ව ධර්මයන්ගේ විපාක තියෙනවා. ඒ ධර්මයන් අනුව ක්‍රියා කරන දිනු කරන අයට අදත් ඒ දෙවියන් අතර උප්පත්ති ලබන්න පුළුවන්, මිනිස්යන් අතර උප්පත්ති ලබන්න පුළුවන්. ඒ නිසා එවැනි හොඳ මඟක් ලබාගත්ත් බෞද්ධයෝ කොච්චර ගුණෙන් ජීවත් වෙන්න ඕනද? මේ කියාපු ගුණාංග 7 අපිට දිනු කරගන්න පුළුවන්. ඒ ඇයි අපේ අම්මා තාත්තා ඉන්නව ඒ මව්පියන් උපස්ථාන කරන්න ඕනේ. මේ ආකාරයෙන් උනාටදා සක්‍රිය මුල් කරන ලිච්ඡවීන් ධර්ම දේශනා කළා. එයාට පමණක් ඒ අදවැනි අපට මේක ඉතාම ප්‍රයෝජනයක් තියෙනවා. සාද සතුටු වෙන්න පින්නතුන් තමන්ගේ කාලය ධනෙ වැය කරගෙන අද ගුවන් විදුලියේ මෙවැනි ධර්ම දේශනාවක් කරවීමෙන් තමන් ධර්මාත්‍ර වෙන කළා ලක්ෂ කෝටි ගණන් ජනතාවකට ධර්ම ශ්‍රවණය කරන්නත් අවස්ථාව සැලසුවා. ඒකත් බොහෝ වටිනා දෙයක්. හොඳේ අදහස් ඇති කර ගන්න ඕනේ. එයි මේ ධර්මයේ නොදන්නා අය ඉන්නෝ. අහගන්න ලැබෙන්නේ නැහැ. බොහොම දුෂ්කර පළාත්වල ඉන්නෝ. ඉතින් අන්න ඒ විදිහේ හොඳ අදහස් ඇති අයට මන ටිකක් අහන්න සලස්සලා තමනුත් පින්කමක් කරගත්තා. ස්වාමී පින්කම් වල බලයෙන් ශක්තියෙන් පිනතුන් අදහස් කරන්නා වූ හදු වැඩි වාදනියම් මත හතරක් පින් අනුමෝදන් කරන්න පුළුවන්. එයාටත් භව ගමන අවසන් කර ලබන ශාන්ති ලක්ෂණ නිවන් දකින්නට ලැබේවා කියලා අපි පින් අනුමෝදන් කරන අතර ශාසන බාරදායි දෙවියොත් අනුමෝදන් වෙත්තා පින් තුන්දත් මේ පින් නිවන් දකින්න ලැබේවා ඊළඟට ධම්මෝ නාති නම් හෝතු සුඛිතා හුන්තු නාතු ධම්මෝ නාති නම් හෝතු සුඛිතා හුන්තු නාතයෝ ධම්මෝ නාති නම් හෝතු සුඛිතා හුන්තු නාතයෝ ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං තක්කන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං තක්කන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරං මිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමු සතං සමාගමු හෝතු රාගනින්ද්‍රාන පත්තිය සිවිනාතම රත්නත්‍රි පීඩ ලැබේවා ප්‍රාර්ථනා සැහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැතු දේශකයන්න් වහන්සේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මේතලාවේ විනීත ස්වාමින්ද්‍රණන් වහන්සේ අපේ ස්වාමින්ද්‍රණන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට සිරුවන් සරණයි. විකුම් මහතේජ ගුණෙන් දස පාරමිතා බලත මාර බලය බිඳ බෝධි මුලේ හිඳ සියනාද පැතුරු ආශිර්වාදාත්මක වූද අධ්‍යාත්මික ශක්තිය වන්නා වූද මහා බන්තේ බුද්ධ පූජා සත්ක්‍රියා ධර්ම පිළිවෙත සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට වෙළඳ සේවය පිය පාද පියුම් සුජීවත්ව සිටින දෙමාපියන්ට ආශිර්වාද පතා ගිලන්ද ප්‍රතිකාර ලබන අයට එක්ම සුව ප්‍රාර්ථනා කෙරෙද විදේශගතව සිටින ඥාති මිත්‍රාදීන්ට ආශිර්වාද පතා රැකියාවෙහි වූ ව්‍යාපාරික ස්ථානයේ දරනට මහා උබන් සම්පන්න බෝධි පූජා පින්කමකින් ආශිර්වාද ලබා ගන්නා කෝකිල නද ගැටි විස්තර සඳහා අමතන්න ආගමික අංශය උපාලි 0.71යි 96යි 73යි 962 අලෙවි අංශය තුසිත 2යි 69යි 40යි 62 බුද්ධ පූජා සත්‍යයෙන් පිටින් සත්‍යය පාද පියුම් යුග සාදු කියා බැතිනේ ඔබ එක්වී සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවය සමගින් ඔබට මතක් කරන්නම් අද රාත්‍රී 8ට සදේශීය සේවය ඔබට ශ්‍රවණය කළ හැකි ධර්ම දේශනාවේ දේශකයන්න් වහන්සේ පිළිබඳව පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ පවත්වන ධර්ම දේශනාවටයි ඔබට සවන් දෙන්නට හැකියාව ලැබෙන්නේ අද රාත්‍රී 8ට සුදේශීය සේවයෝසේ.